මේ පින් රැස් කර ගැනීමේදී මම ඔබට විශේෂ ක්‍රමයක් කියන්නම්. ඔබේ ජීවිතය යහපත් වෙන දැන් ඔන්න ඔබ උදේ නැගිටිනවා කියමු. ඔන්න උදේ නැගිටලා ඔබ මෝනකට හොදගෙන ඔන්න ඔබ බුදුන් වහන්සේ. ඒ කියන්නේ ඔබ තෙරුවන් සරණ යනවා. කියලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා. සිල් සමාදන් කරනවා. මේක තමයි ඔබ ඉතිස්සල්ලාම උදේ පාන්දර රැස් කරන පින. මේක ඔබ කරන්න ඕනේ එකක්. සමහරු කරන් උදේ නැගිට්ටා මූණකට හේතුව රේඩිය එක දැම්මා පිරිත් දෙය ඇහෙනවා මෙයා මේ පොල් දානවා පිරිත් සම්බරනවා හාල් ගන්නවා කරන්න ඕනේ එහෙම නෙමෙයි විනාඩි 15ක් හරි කමක් නැහැ තමන් හිත තමන් චේතනාව පහළ කරලා කරන්න ඕනේ මොකද උදේ පාන්දර පිරිත් අහගෙන ඉච්ච කියලා පාලියෙන් යන්නේ තමන්ට තේරෙන්නේ නැහැ නේ තමන්ගේ විශ්වාසයක් තියෙන යහපතක් උදා වුණා කියලා එච්චරයි ඉතින් ඒ නිසා ඒ නිසා පින්වත්නි ඔබ ඒක තේරුම් අරගෙන මේ ඔන්න උදේට මේ විනාඩි 15ක් ගන්න. තෙරුවන් සරණ ගියා. දෙවුණුව තෙවුණුව ဒုတိ යම් පිටතියම්ප කියලා ඊට පස්සේ සීලය අදිෂ්ඨාන කරගත්තා. සිල්පද කිව්වා. ඊට පස්සේ බුදුන් දහම් සංගම වන්දනා කළා. ඊට පස්සේ තමන් බුදුගුණ සීකල පොඩ්ඩක් වන්දනා කළා. ඒක තමන් චේතනාව පහළ කරලා හිතාමතා කරන්න. ඒක රැස් කරන පිනක්. ඔන්න ඊට පස්සේ තමන් අතපසු ගානවා වැඩපොළ කරනවා රැකී රස්සාව වලට යන මේ කටයුතු ඔක්කොම කරනවා මිනිසුන්ට උදව් කරනවා යහපත් දේවල් කරනවා පින් රැස් කරගන්න. රාත්‍රී වෙනකොට ඔන්න ඔබට ආය අවස්ථාවක් තියෙනවා බුදුන් වදින්න. ඔන්න ඔබ රැයට බුදුන් වදිනවා. බුදුන් වැඳලා ඔබට කරන්න වැඩක්. මොකක්ද මේ වැඩේ? ඔබ බුදුන් වැඳලා ඉවර වෙලා හිමීට නිස්සබ්දව ඔබට විතරක් ඇහෙන්න ඔබ අමතන්ද මේ නොපෙනෙන ලෝකෙ කොහොමද අමතන්නේ ලෝකපාලක දෙවිවරුනි සක්‍ර දේවීන්ද්‍රේනි සතරවරම් දෙවිවරුනි ආල්පීසාක්‍ය මහේසාක්‍ය දෙවිවරුනි ඔබ වහන්සේලා ওই දිව්‍ය සැප විඳින්නේ සංසාරී රැස්කල පිනක විපාක වශයෙන් මම මේ මනුස්ස උපතක් ලබා යම් සැපයක් විඳින්නේ මම සංසාරයේ කරන ලද පිනක විපාක වශයෙන් හැබැයි ඔබ වහන්සේලාට පින සැපේ පින හේතුනේ පින බව. මට සැපේ පින හේතු වෙලා තින්නේ පින බව දැනගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. සත්‍යයට යහපත පිණිස පවතිනවා පින. පීඩ පිණිස පවතින පින කියලා. ඒ නිසා දෙවිවරුනි මම මේ පින අද හිමිදිරි උදෑසන තෙරුවන් සරණ යෑමෙන් රැස් කළා. සිල් සමාදන් වීමෙන් මම මේ පින රැස් කළා. මම මේ මේ අසවල් අසවල් ආයත උදව් කිරීමෙන් පිහිට වීමෙන් ලෙඩ්ඩුන්ට සැලකීමෙන් සංඝෝපස්ථාන කිරීමෙන් වන්දනා කිරීමෙන් ධර්මයේ කියා දීමෙන් ධර්මයේ මෙනෙහි කිරීමෙන් භාවනා කිරීම ආදි වශයෙන් කිරීමෙන් මම මේ පින් රැස් කළා මේ රැස් කළ සියලු පින් මම ඔබ වහන්සේලාට අනුමෝදන් කරනවා ඔබ වහන්සේලා මේ පින් අනුමෝදන් වෙලා සපවත් විත්වා හිට දවසේ මට මීටත් වඩා හොඳින් පින් කර ගැනීමට ඔබ වහන්සේලාගේ උදව්ව ලැබේවා. හිත රැයටත් මම මේ විදිහට වහන්සේලාට පින් දෙනවා. බලන්න ඔබේ වෙනස. ඔබට වෙනසක් වෙන්න පටන් ගන්නවා. කිසිම සතුරු බලවේගයකට ඔබ යටත් කරන්න බැරුව යනවා. ඔබට ආරක්ෂාව ලැබෙනවා. සතුරු බලවේග පරදින. ඔබට ඔබ කරන්නා ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. ඔබේ ජීවිතවල තියෙනවා නම් හදිසි අනතුරු ඒව මගහැරිලා යනවා. ඔබේ ජීවිතවලට ඉෂ්ට දේවතාවුන්ගේ ආරක්ෂාව ලැබෙනවා. මේ කරන්න ඔබ පාවිච්චි කරන්නේ පින. මේ පින ඔබ දිගින් දිගටම දිගින් දිගටම කරනකොට මේ පිනට කැමති වෙන දෙවිවරු නිතර ඔබ පිනට පොළඹවනවා. පිනට යොමු කරනවා. පිනෙන් සතුට කරනවා. මේ නිසා මේ ඔබ කරගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැප ලබා දෙන්නේ පිනේ එතකොට මේ ජීවිතේ ඔබ අවසන් වෙනකොට බයක් ඇති වෙන්නේ අනේ මම මැරුණා මැරිලා කොහේ ආයිද දන්නේ කොහේ ආයිද දන්නේ ඒක හිතරෙන්නේ